ඊළඟට අපේ මාදම් පැරණ ධර්ම හාමතුරු අවසරයි පින්නස්සායනාස ආර්ය මා සංගරුවෙන් අවසරයි ස්වාමීනාස ඊටමත් වටිනා දේශනාවක් අද අපි ශ්‍රවණය කරේ ස්වාමීනාස මම කැමැති දැනගන්න ස්වාමීනාස මේ මේ සති ඉන්ද්‍රිය යෝනිසෝ මනසිකාරයත් අතර තියෙන සම්බන්ධතාවයත් ඒක කොයි විදිහටද අපි තේරුම් ගන්න ඕනේ ඒකේ උපකාරක ශක්තිය තියෙනවද යෝනිසෝ මනසිකාරයට මේ සති ඉන්ද්‍රිය කියන එක සානර දැනගන්න කැමැතියි ඇත්තටම යෝනිසෝ මනසිකාරය කියලා දක්වන්නේ සති සම්පජඤ්ඤයම තමයි. එතකොට ඒ සතිය විතරක් තිබ්බට අපිට යෝනිසෝ මනසිකාරයකට ඒක ප්‍රමාණවත් වෙන්නේ සතියෙන් කරන්න පුළුවන් සිහි කරලා දෙන එක. මේ මේ පවතින පවතින තත්ත්වයන් සිහිපත් කරලා දෙන එක. එතකොට ඒක විදර්ශනා ප්‍රඥාවත් එක්කලා හොයනකොට තමයි ඒක සම්පජඤ්ඤයතන ක්‍රියාත්මක එතකොට මේ විදර්ශනා ප්‍රඥාවත් එක්ක මුහු වෙන තැන තමයි අපිට යෝනිසෝ මනසිකාරයකට විශේෂයෙන් උපකාර වෙන්නේ. නිසා යෝනිසෝ මනසිකාර කියලා හඳුන්වන්නෙම සති සම්පජඤ්ඤ දෙකෙහි ක්‍රියාකාරීත්වය තමයි. එතකොට එතනට එන්න අපිට මේ සති සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බලය, සති බොජ්ජංගය කියන මේ සති මාර්ගාංගයත් සම්මා සතියත් කියන මේ මේ හැම ගුණයක්ම අපට උදව් වෙනවා එතන යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කරගන්න. ඉතින් ඒවා එක් එක් ප්‍රමාණයෙන් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ යෝනිසෝ මනසිකාරය වඩා පිරිපුන් තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ඒක පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා.